ಬೆಂಗಳೂರು ರಾತ್ರಿ ಅಟ್ಟಾಳಿ ಮಣಿಪುರ ಶ್ರೀಲಂಕಾ ಬಂದ್ಗೆ ಸಂಸ್ಥಾಪಿಸಲು ಸೇರಿವೆ බ්‍රහස්පතිපදා රාත්‍රී ධර්මාන් ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පුරණ පොකුණු විට විනයාලංකාරාම අධිවාසී පූජ්‍ය ඉල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ බොජ්ජංගහ තිලක්ෂණ අතර සම්බතාවේ පිළිබඳව යද දේශකයන් වහන්සේ ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දෙන්නේ. සමන්ත චක්කව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 අත නිම්මින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති සාත් සාත් සාත් සද්ධාවන්ත පින්තුනි ගුවන් විදුලි සංස්ථාව මගින් පවත්වන ධර්ම දේශනා මාලාවක අද සෙනසුරාදා දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ සෑම දිනම සූදානම් වෙලා ඉන්නේ. මේ ධර්මදේශනා මාලාව තුන අපි මේට පෙර පැහැදිලි කරා සත්‍ය බොද්ධංග ධර්ම සමග වැඩෙන සම්මා දිට්ඨිය සම්බන්ධව ඒ වගේම හේතුඵල ධර්ම සම්බන්ධව ඒත් එක්කම ධාතු සම්බන්ධව. අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සත්‍ය බොජ්ජංග වැඩිමත් සමග ත්‍රිලක්ෂණය නැත්නම් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. දැන් මේ පින්වතුන්ට මේත පෙර මේ දේශනා මාලාව තුලම පැහැදිලි කරලා දුන්නා. ශ්‍රාවකයෙකුට මේ සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙන්නේ සතිපට්ඨානය වැඩෙන අවස්ථාවකයි. ඒ කියන්නේ සිහි කල්පනාව වර්තමාන කයේ හෝ වර්තමාන වේදනාවක හෝ වර්තමානයේ පවතින සිතක නැත්නම් වර්තමානයේ පවතින ධම්මයක මේ සීකල්පනාව යෙදී යෙදීම තමයි යෙදී තිබීම තමයි සතරහතිපට්ඨානය කියන කියන්නේ මේමයි බුදුහාමුදුරුවෝ වර්තමාන මොහොත කියලා කියන්නේ එවිට මේ සතරහතිපට්ඨානය ප්‍රගුණ කිරීම තුළ ඒකට අවශ්‍ය කරන සතර සම්ප්‍රදාන වීරිය හා සතර යුද්ධපාද කියන ධර්මතා දෙක එකතු වුණාම ලැබෙන ප්‍රතිඵලයක් තමයි පංචේන්ද්‍රිය පංච බල සප්තබුද්ධං මෙන්න මේ පෙරදස්ම තමයි බුදුහාමුදුරුවෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් මීට පෙර දේශනාවල අපි පැහැදිලි කරේ මේ බුද්ධංග ධර්ම හත සම වෙන තැනදී දික්තියක් තියෙනවා ඒ දික්තිය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍ය බවත් ඒ වගේම මේ බුද්ධංග හත සම වෙන අවස්ථාවේදී දහමක් ධර්මයක් තියෙනවාද ඒ ධර්මයේ හේතුඵල ධර්ම බවත් මේ බුද්ධංග හත සම වෙන අවස්ථාවේදී යම්කිසි විදිහක ධාතුමය නැත්නම් ද්‍රව්‍යාත්මක දෙයක් තියෙද මේ ද්‍රව්‍යාත්මක දෙය ධාතු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඒකම මේ බොජ්ජංගහත සම වෙන අවස්ථාවේ තව ප්‍රබල ධර්මයක් අපේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය තුල දකින්න පුළුවන්. ඒ ධර්මයේ තමයි මේ බොජ්ජංගහත සමාන වෙනකොට සම වෙනකොට නැත්නම් උපාදාන නැති වෙනකොට ක්‍රියාකාරී දෙයක් තියෙන ලෝකේ මේ සත්පුජ්‍යන භාවයේ ක්‍රියාකාරීත්වය උදාහරණ දෙන්නවා පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ක්‍රියාකාරීත්වයයි කියලා. එහෙනම් මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ශ්‍රාවකේ හඳුනගන්නේ අවබෝධ කරගන්නේ මේ සතිපට්ඨාන භාවනාවකින් නුවණටපත් වෙලා බොජ්ජංග ධර්ම වැඩිලා ඒ බොජ්ජංග සම වෙන සම්මාදිට්ඨිය ලබන අවස්ථාවේ එහෙනම් බොජ්ජංග ධර්ම වැඩෙන අවස්ථාවේ මේ ගැන ශ්‍රාවකයන් දැනුවත් විය යුතුයි. නැයි නමුත් අපේ සමාජයේ අපි තුල මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සම්බන්ධව ඊට වෙනස් මත අර්ථකථන තියෙනවා. කොහොම වෙලාවට වර්තමානයේ හුඟක් අය මහන්සි වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටික කොහේ හරි දැක්කොත් අවබෝධ කරගත්තොත් එතන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය යම්සි අපිට ඕන තැනක අපිට ඕන දෙයක අපිට ඕන අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දැකලා අවබෝධ කරගන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපි කල්පනා කරාට මේ පින්වතුන් මේ වෙලාවේ දුවසේ ඉඳලා මේ ධර්ම දේශනාවට සම්බන්ධයි. මේ පින්වතුන්ටම ඇත්තටම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනකොටම තේරෙනවා මේ දේශනාව තුළ මුලින් කියපු වචන නෙවෙයි පස්සේ කියපු වෙන වචන. ඒක වචනින් වන්නේ වචනින්ට වෙනස්. එහෙනම් මේ ඇහෙන ධර්මය අන්ත්‍යයි. එකම වචන එකම හඬක් නෙවෙයි. ඒ වගේම මේ පින්වතුන්ට මේ වෙලාවේ මනහඬ වාඩි වුණා ඒ වාඩි වෙලා බනහනකොට මුලින් තිබිච්ච නැති වේදනාවල් ධනිස්ස ඔළුව කොන්ද ඔය දැනෙනවා දැන් ධනිස්සේ වේදනාවක් දැනෙනවා ඉස්සෙල්ලා වේදනාවක් තිබුණේ නැහැ එහෙනම් ධනිස්සේ වේදනාව අනිත්‍යයි මොකද ඉස්සෙල්ලා තිබිච්ච එක මොනින්ද දැන් ඇතුනේ එහෙනම් වෙනස් වෙනවා දැන් ඔය වගේ දිහා ඔය වගේ බැලුවම එහෙනම් දැන් මේ බණහන කොටවත් අපිට මේ අනිත්‍ය කියන කවුද බෝධ වෙනවා හැම දිනාටම අනිත්‍යයි ඒ අනිත්‍ය තේරුණා කියලා සංසාර විමුක්තියක් ලැබෙනවා කියන එකක් නෑ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්‍යයට මෙන්න මේ අනිත්‍ය අපි දකින මේ ලෝක ස්වභාවයේ නැත්නම් එදිනදා කටයුතු වල තමන්ගේ ශාරීරිය තුළ තමන්ට ඇහෙන දේවල්, පේන දේවල්, හිතෙන දේවල් වල අනිත්‍ය දැකලාමයි අපි මේ සතරේ හදන්නේ. නමුත් අපි මහන්සි වෙනවා අනිත්‍ය දැකලා නිවන් දකින්න. දැන් මෙතන පුංචි ධර්මානුකූල වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි හිතන තැනක අපි දකින තැනක අපිට පේන තැන ස්ථානයක අනිත්‍ය දැකලා නිවන් දකින්න බෑ. අපි සාමාන්‍ය විදිහට අනිත්‍යයෙන් හින්දාමයි මේ සංසාරේ හදන්නේ. මොකද වරදවා තේරුම් ගන්න නැතුව පරසෙන් තේරුම් ගත යුතු ධර්මයක්. එහෙම නැත්නම් මේ උදාහරණයේ ධර්මයේ තේරුම් ගන්න බැරුව යනවා. දැන් මේ පින්වතුන්ට කල්පනා වෙනවා ඇති අද දවස ගත්තොත් මේ පින්වතුන් උදේ නැගිච්ච වෙලාවේ ඉඳලා ඇයි මූණ හේදුවේ? ඇයි දත මැද්දේ? ඇයි ඔළුව පීරුවේ? ඇයි ඇඳුම් මාරු කරේ? අනිත් හිඳ තමයි. නිත්‍යයි ඊයනවනේ කියපම ඉන්න තිබුණා. ඒ කියන්නේ කෙස් ඔළුව නිත්‍ය නම් ඒ විදිහට ආය ඔළුව පීර ගන්න ඕනේ. ඇයි උදේ ආහාර ගත්තේ? බඩගින්නේ නිත්‍ය නැති හින්දා අනිත්‍ය හින්දා. නැති බඩගින්න කාම තමයි අපි ආහාර ගන්න. මේ හැමදේම අනිත්‍යයි. නමුත් මේ අනිත්‍ය දැක්ක කියලා අපිට සංසාර විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මොකද්ද? සංසාරය. දැන් මේ අනිත්‍ය දැකලා දැන් නිකන් හිතන්නකො කාට හරි අද දවසේ හැදෙනවා උදරේ අමාරුවක්. බඩේ අමාරුවක්. එන හෘද වස්තුවේ අමාරුවක්. වේදනාවක්. ඒකට දැන් වේදනාවක් නෑ. හැදෙන්න පටන් ගත්තාම එහෙමනම් වේදනාවක් තියෙනවා. එන හෘද වස්තුවේ වේදනාව ඒ අනිත්‍යයෙන් නැනේ හැදෙන්නේ. දැන් මේ පින්වතුන්ට එවැනි වේදනාවක් හෘදවස්තුවේ ඇති වුණොත් මේ අනිත්‍ය දටල අවබෝධ වෙලා යන වේදනාව විඳින ගමන් මොකද්ද හිතෙන්නේ මොකද්ද කරන්නේ කරන්නේ වල් දොරේ කම් වෙන්නේ නේද නරෝහල් ගත වෙනවා දැන් මේකෙන් වෙන්නේ මොකද්ද සංසාරයක් හැදෙනවා නිවන් දකින්නවද නෑ එහෙනම් අපි අනිත්‍ය දැක්ක පමණින් අපිට අනිත්‍ය අවබෝධ වෙච්ච පමණින් නිවන් දකින්නේ. අපිට අනිත්‍ය අවබෝධ වෙලා දැකලමයි මේ සංසාරය යන්නේ. ඔය පින්වතුන් මේ ජීවිතය තුළ ඔය අනිත්‍ය දැකලමයි කරපු සියලුම කුසල් හෝ අකුසල් කරේ. එහෙනම් දැන් අපි අදහසක් තියෙනවා ධර්මානුකූල තේරුම් ගත දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමේ අවබෝධ කරගැනීමේ මේ මේ කියන සංසාරගත ස්වરૂපය අහක් කරලා සංසාරයට යන්න පුළුවන් කියලා. හැබැයි අපි මෙච්චර කල් හිතුවේ නෑ, හෙව්වේ නෑ. කොතන අනිත්‍ය දැකලාද, කොතන දුක දැකලාද, කොතන අනාත්මතාවය දැකලාද බුදුහාමුදුරුවෝ නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. අපි නම් හිතාගෙන ඉන්නවා ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන භූදරුවන්ගේ අනිත්‍යතාවය දැකලා නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් එතන අනිත්‍ය දකින්න නැති කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. දැන් දරුවන්ගේ අනිත්‍ය දකින්න නැති අම්මා කෙනෙක් නැහැ. එහෙනම් දැන් ධර්මයේ කුඩා කාලේ ඉපදිනවා දැන් එන්න එන්න වයසට ගිහින් උස් උස් මහත් වෙනවා අනිත්‍ය නෙමෙයි. ඒක දකින්න නැති අම්මා කෙනෙක් ඉන්නවනම් අන්ධ අම්මා කෙනෙක් ඉන්නවා. අන්න නොවනවනම් මේ දරුවාගේ අනිත්‍ය තමයි දැකලා තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය දැකලා ඒ අම්මා නිවන් දකින්නවද? නෑ. තමන්ගේ ශරීරයත් ජීවත් වෙනකොට ඉස්සරට වැඩිය වෙනස් වෙනවා කියලා. ඉස්සර ලාබාලයි, පස්සේ තරුණයි, ඊට පස්සේ මැදිවියේ, දැන් ඊට පස්සේ වයස්ගතයි කියලා දකින්නේ නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඒ දකින්න අනිත්‍ය නෙමෙයි. නමුත් එහෙම දැකපුවා දැක්කා කියලා කවුද නිවන් දැක්කේ? එහෙම වෙන්නේ. එහෙනම් මෙතන ගැඹුරු ධර්මයක් තියෙනවා. මොකද්ද මේ ගැඹුරු ධර්මය? අපි නොදන්න, අපි නොහිතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැකීමෙන් නිවන් දකින්නවා කියලා. නමුත් අපිට ඕන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැක්කට පුළුවන් දකින්නේ. මේක තමයි මේ තියෙන ගැටලු. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තැන හොයාගෙන අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකගත යුතුයි. මේක පැහැදිලි කරගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර මුක්තිය. ශ්‍රාවකයට අවබෝධ වෙන්නේ එම ශ්‍රාවකයාගේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණ දැක්කොත් විතර. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙවල් දරුවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවාගේ අනිත්‍ය හැමදාම දැක්කා කියලා ලැබෙන නිවනක් නෑ. ලැබෙන සංසාරය. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙන්නේ ශ්‍රාවකයාට ශ්‍රාවකයාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු දවසටයි. එහෙනම් අපි හැමදාම ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන වශයෙන් දැකලා තියෙන්නේ තම තමාගේ පංචස්කන්ධය නෙමෙයි. පංචස්කන්ධය දැකලා බුදුහාමුදුරන්ගේ ධර්මය ඇත්ත වෙන්නේ. හේතුව නුවන් දකින්න එහෙනම් මේ අපිට වැරදුනේ අපි දන්නේ අපේ පංචස්කන්ධය මොකක්ද කියලා. වාක්‍යයට කියන අපේ ශරීරයේ රූපස්කන්ධය කියලා. දැන් රූපස්කන්ධයේ ශරීරේ නම් රූපස්කන්ධයේ අනිත්‍ය දකින්න ඇති කිසි කෙනෙක් නෑ මේ ලෝකේ. තමාගේ රූපස්කන්ධය තමාගේ ශරීරයේ අනිත්‍ය දකින්න ඇති කිසිම මිනිසෙක් නෑ. මොකද සෑම මිනිස්සයම දන්නවා මම පුංචි ළමෙක් වෙලා ඉපදුනේ. දැන් ඉස්සෙල්ලට වැඩිය උසයි. දැන් ඉස්සෙල්ලට වැඩිය බරයි. දැන් පවාරණය වෙනස් වෙනවා. මේවා දන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. ඔය දන්නේ නැත්තේ අවබෝධ වෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. ඉන්නේ. එහෙම මිනිස්සෙක් නෑ. එහෙනම් රූපේ අනිත්‍ය දැකලා නැද්ද? අනිත්‍ය දැක්කම එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපස්කන්ධයේ අනිත්‍ය දැක්කත් නිවනට පිටිනවා. නමුත් කිසි කෙනෙක් ඒ නිවන් දකින්නේ නැහැ. එහෙනම් මෙතන මේ වැරද්දක් තියෙනවා. අපි හදාගත්ත විදිහ. බුදුහාමුදුරගේ ධර්මයට වැඩිය බඳුරුයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම්කිසි පුජ්‍යලයේ. යම්කිසි පුජ්‍යලයේ. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙක්. තමන්ගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තොත් නැත්නම් ත්‍රිලක්ෂණය දැක්කොත් එතන යා සංසාර විමුක්තිය දකින්න නිවන දකින්න එහෙනම් දැන් මේ ගැඹුරු ප්‍රශ්නය තව තවත් අපි ධර්මානුකූලව සාකච්ඡා කරන බලමු එහෙනම් පැහැදිලිව අපි හිතාගෙන ඉන්න අපි කියවලා තියෙන පංචස්කන්ධය කියලා හඳුනගෙන තියෙන දේ නම් බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධය ඒක එකමිය. විශේෂයෙන්ම අපි හිතාගෙන හිටියට අපේ ශරීරය රූපස්කන්ධය කියලා ඕක වැරදි. ඒ රූපේ දැකපු දැකලා අනිත්‍ය දැකපු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්න බෑ. තමන්ගේම ශරීරය අනිත්‍ය දැකපු නැති කෙනෙක් ජීවත් වෙන්නත් බෑ. එහෙනම් යා මන්ද බුද්ධිකයෙක් ඉන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක් ඉන්න බෑ. එහෙනම් ඔය රූපේ අනිත්‍ය දැකලා ශරීරයේ අනිත්‍ය දැකලා නිවන් දැකපු කෙනෙකුත් නෑ. එහෙනම් මෙතන මේ බුදුහාමුදුරෝ දේශනා කරන ධම්මේ රූපස්කන්ධය කොහොමද හැදෙන්නේ? නැත්නම් මේ පංචස්කන්ධය කොහොමද හැදෙන්නේ? මේක ධර්මානුකූලව මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන්නේ අපි මේ සංසාරගත සත්‍යයට පංචස්කන්ධය හදලා දෙන්න පුළුවන් කාරකයා හයක් තියෙනවා. හයක් තියෙනවා. ඒ හය හඳුන්වන්නේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් හය. එහෙනම් පංචස්කන්ධය හදන එක ඉන්ද්‍රියක් තමයි ඇස. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි කන. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි දිව. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි නාසය. පංචස්කන්ධය හදන තවත් ඉන්ද්‍රියක් තමයි ශරීරය. කායින්දි. පංචස්කන්ධය හදන්න පුළුවන් තවත් ඉන්ද්‍රියක් තමයි මනස, මනෝඉන්ද්‍රිය. එහෙනම් දැන් මේ පින්වතුන්ට මේ වෙලාවේ බණ ඇහුවත් පුවල් දොරවල් වෙන කටයුතු මතක් වෙනවා නම් ඒ මතක් වෙන එක පංචස්කන්ධයක්. මේ මතක් වීම බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධයේ තමයි තියෙන්නේ. දැන් මේ පින්වතුන්ට මේ ගුවන් විදුලියෙන් ඇහෙන බණ ඇහෙනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධ හැදීමක්. නැතිලයි. ඒක තේරුම අපිට අහුණා කියන්නේ. එහෙනම් අපිට අහුණා කියන්නේ තව පුජ්‍යලයකට පේනවා කියන්නේ. තව පුජ්‍යලයක රස විඳිනවා කියන්නේ. සිදුවීම සිදුවෙන්නේ මේ පංචස්කන්ධය හැදිලා නැති වෙන එක තමයි. එහෙනම් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හයෙම ඇති වෙන ධර්මතාවයක් තමයි මේ පංචස්කන්ධය. උන්වහන්සේ මතක් කරනවා නම් කරනවා මේ පංචස්කන්ධයට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. එතකොට ඇහැර රූපයක් පේනකොට පංචස්කන්ධය හැදිලා නැතිලා යනවා. කනට ශබ්දයක් ඇහෙනකොට පංචස්කන්ධය හැදිලා නැතිලා යනවා. මෙන්න මේ පංචස්කන්ධය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කොත් කාන්‍යයට නිවන අවබෝධය. එහෙම නැතුව මේ පින්වතුන් දකින්න ගෙවල් දොරවල් ඉඩම් ගණා යාන වාහන ඇඳුම් පැළඳුම් මේ භෞතික වස්තු වල ගස්කොළන් වල අනිත්‍ය දැක්කා කියලා සංසාරයක් නෙමෙයි. මෙච්චර කල් උනේ තිච්ච. අපි හැමෝටම උනේ මෙච්චර කල් මේ බාහිර වස්තු වල අනිත්‍ය දැකලා සංසාරයක් හදපේ. දැන් නිකන් බලන්නකෝ. යමෙකුට ලෙඩක් හැදෙනවට බයයි බෙහෙත් ගන්න. දැන් ලෙඩ කියන්නේ දැන් නිරෝගී නම් අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් හැදෙනවට අපි ඒකට යමක් කරනවා. එයින් කෙරෙන්නේ මොකද්ද? භවයක් හැදේ. සංසාරයක් හැදේ. එහෙනම් මේ බාහිර ලෝකයේ අනිත්‍ය දැකලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එකයි බුදුහාමරගේ ධර්මය. දැන් එහෙනම් පංචස්කන්ධය හදන්නේ කොහොමද කියලා දැනගන්නත් වෙනවා ශ්‍රාවකයා. පංචස්කන්ධය හැදෙන්නේ එහෙමනම් මම කිව්වා වගේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයි. දැන් මේ පිටුතුන් බණ අහනවා කියන්නේ එහෙනම් වැඩියෙන්ම පංචස්කන්ධය හදන්නේ කනේ. බණ අහන කාලයේ පැයක් නම් ඒ ප්‍රේම කරේ මොකද්ද වැඩිපුරම මේ ඉන්ද්‍රියන් හයින් කනින් තමයි ඔයගොල්ලෝ පංචස්කන්ධය හැදුවේ. එහෙනම් කණෙන් හැදෙන පංචස්කන්ධයේ තියෙන ස්කන්ධ පහම රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමෙක් පංචස්කන්ධය දැක්කොත් එතන තියෙන්නේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේකත් ගැටලුව. එහෙනම් ඔයගොල්ලන්ට ආය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්නවත් කියවන්නවත් ඕනේ නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? තමාගේ පංචස්කන්ධය දකින්න. දැක්ක දවසට එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. ත්‍රිලක්ෂණය විතරයි. එහෙනම් මේ සංසාරයේදී අපිට තියෙන ගැටලුව මොකද්ද? තව වෙනකන් අපේ පංචස්කන්ධය අපි දැකලා නැහැ. එච්චරයි ගැටලුව. එන කවදා හරි අපි තම තමන් මේ පංචස්කන්ධය දැක්කොත් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. දැන් ඒකට අපි කරන වැඩේට විරුද්ධ වෙනවා. අපි ඉන්න ගමන් නිවන් දකින්න කියලා පංචස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කරන්න ගන්නේ මොන ඉන්ද්‍රියද? ඔව් අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවා. මෙනෙහි කරන්න ගන්නේ ඇහැ චක්කු ඉන්ද්‍රියෙන්. භාවනා කරන්නේ ඇහැ වහගෙනද? සෝත ඉන්ද්‍රියක් නෙමෙයි. ජීවහා ඉන්ද්‍රියක් නෙමෙයි. කය ඉන්ද්‍රියක් නෙමෙයි. මන ඉන්ද්‍රිය. එහෙනම් දැන් පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනකොට සැබවින්ම වෙන්නේ මොකද්ද? සැබවින්ම වෙන්නේ පංචස්කන්ධයක් හඳුනා ගන්න පුළුවන් වීමක්ද? මනස මගෙන් පංචස්කන්ධයක් හදීමක්ද? මේක හිතන්නේ. වෙන්නේ අපි විශ්ේ අපේ මනසෙන් මනෝ ඉන්ද්‍රිය මගෙන් පංචස්කන්ධයක් හදනවා. ඒ හදන එක කවදාවත් අනිත්‍ය කියලා තේරෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් කණෙන් හදන එකක් තේරෙන්නේ. එහෙනම් පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරලා කරන භාවනාවකින් මේ කියන තැනට යන්න බෑ. පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ නෑ. බුදුහන්සේ දේශනා කරනවා මේ අපිට සාමාන්‍ය මිනිසෙකුට තමාගේ පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ මිනිස්යාගේ නීවරණ ධර්ම යටපත් වුණාමයි එහෙනම් සමාගයේ පංචස්කන්ධේ කවදාවත් තමාට අවබෝධ වෙන්නේ පංච නීවරණ යටපත් වෙනකම්. එහෙනම් පංචස්කන්ධය තේරුම් ගන්න බෑ මේ අස්කන්නාරාදී ඉන්ද්‍රිය හයට. විශේෂයෙන් මනසටවත් බෑ. ඒ මනෝ ඉන්ද්‍රියනොත් කරන්නේ මොකද්ද? කරන්න පුළුවන් එකම දෙයයි මනෝ ඉන්ද්‍රියට තියෙන්නේ. අනිකුත් ඉන්ද්‍රිය වගේ පංචස්කන්ධයක් හැදීම විතරයි හැකියාව. එහෙනම් කවු කොහොමද බුදුහාමුදුරුවෝ මේ තම තමන්ගේ පංචස්කන්ධය හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ? මේක පුදුමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන් දකින්නේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ශික්ෂා පුරුදු වීමෙන්. එහෙම නැතු එක එක්කෙනා එක එක ඒවා කරා කියලා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. ඕන ශ්‍රාවකයේ නිවන් දකින්නේ කොහොමද? සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පුරුදු කිරීමෙන්. ඒ ශික්ෂාවලින් බුදුහාමුදුරන්ට ප්‍රබලම වූ ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව. ඒ ප්‍රඥා ශික්ෂාව ලැබෙන්නේ කොහොමද? සමාධි ශික්ෂාවක් සම්පූර්ණ කරගත්තොත් විතරයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බුදුහාමුදුරන්ට ඕනේ සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ ඒ පුජ්‍යලයා ශ්‍රාවකයාගේ ජීව පැවිදි ශ්‍රාවකයාගේ පංච නීවරණ යටපත් වුණාට පසුයි. එහෙනම් ශ්‍රාවකේ මොනවායි භාවනාවකින් පංච නීවරණ යටපත් වුණාම එයාට ප්‍රඥා ශික්ෂාවට මුල පුරන්න පුළුවන්. දැන් මේ පිටුතුන් මේකට පහසු වෙන්නේ අපි ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා සම්දේශනා පෙළකින් පහසුවෙන් මේ ප්‍රඥා ශික්ෂාවට යන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා ඒක උන්වහන්සේ හඳුන්වනවා නිවන් දකින්න ඒකායන මාර්ගය කියලා එය සතිපට්ඨානයේ වැඩිම එහෙනම් මහා සති සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම භාවනා ක්‍රම 21ක් පමණ තියෙනවා ඒවැ මොන හෝ භාවනාවක් යම්කිසි ශ්‍රාවකයේ පුරුදු පුහුණු කරනකොට ඒ පුරුද්ද නැත්නම් භාවනාව පටන් ගන්නකොටම සීල සීල ශික්ෂාව තින්දල් තමයි පටන් ගන්න. අමුතින් සීලයක් ඕනේ. මුදෙද්දි පංචිල් රකින්න ගිහියාට ඕන වෙලාවකදී සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්. කොට පංචිල් රැකීම කරගෙන යන ගමන් කැමති වෙලාවක ඉඩකඩ තියෙන වෙලාවක සතිපට්ඨාන පුරුදු කරපු භාවනාව පටන් ගන්න. ඒතර සීල ශික්ෂාව තියෙන එතෙන්දී ආවේ. භාවනාව පටන් අරගෙන ටිකක් පුරුදු කොට කාලයක් සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මේ පින්වතුන්ට පැහැදිලි කරා මම ප්‍රඥා ශික්ෂාව තුලයි ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ. ඒ කියන්නේ මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්මාප්පදාන වීර්ය, සතර ඊර්ධිපාද, මේ ටික තියෙන්නේ කොහෙද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලයි. මේ ප්‍රඥා ශික්ෂාව. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මේ පින්වතුන් අහලා තියෙනවා විශේෂ ඉන්ද්‍රිය පහක් ගැන කියනවා පංච ඉන්ද්‍රිය. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේක පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ කොහොමද? දන් දුන්නට ලැබෙන්නේ නැහැ. සියරක් කර විතරක් ලැබෙන්නේ. සමත භාවනා කරත් මේ පඳේ ඉන්ද්‍රියම ලැබෙන්නේ. ඉන්ද්‍රියන් කීපයක් ලැබෙන්න පුළුවන්. මේක ලැබෙන්නේ සතිපට්ඨාන භාවනාව වැඩිමින්. එහෙනම් මෙතන ධර්මානුකූලව මේ පින්වලට ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා. තමන්ගේ පංචස්කන්ධයේ තේරෙන ඉන්ද්‍රිය තමයි පංචේන්ද්‍රිය. අස්තනාසාදී ඉන්ද්‍රියට තේරෙන්නේ පංචස්කන්ධය. ඒකට හේතුව මෙන්න වගේ හේතුවක්. ඒක කියන්න පුළුවන් ඇහැට පංචස්කන්ධය තේරුම් නැතුවට කනට පංචස්කන්ධය තේරුම් නැතුවට මනසට තේරෙයි කියලා. නෑ මනසටත් තේරෙන්නේ. මනෝ ඉන්ද්‍රියට පංචස්කන්ධය තේරෙන්නේ. පංචස්කන්ධය තේරෙන්නේ බුදුහාමුදුරුව පෙන්වන පංචස්කන්ධයේ මේ පංචේන්ද්‍රියන් දිනුනාම මොනවද පංචේන්ද්‍රිය? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා තමද තමන්ගේ ශ්‍රාවකයාගේ ඒ මොහොතේ පංචස්කන්ධය ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ පංචේන්ද්‍රිය මේ හැකියාව වැඩි වෙනවා පංච බලවලද. මේ හැකියාව උපරිම තියෙනවා සප්ත බොජ්ජංගවල. එහෙනම් තමන්ගේ පංචස්කන්ධයේ සැබෑවටම තේරුම් ගන්න කොයි වෙලේද? බොජ්ජංග ධර්ම වැඩෙන වෙලාවෙ. එහෙනම් බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඔයගොල්ලෝ කරන භාවනාවක තියෙන්නේ සමාගයේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැකීමයි. වෙන දෙයක් නෑ. දැන් පංචස්කන්ධයේ තියෙන ಗುಣ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ಗುಣ තුන. පංචස්කන්ධය ලැබෙන්නේ කොහොමද බුදුහාමුදුරන්ගේ ධර්මයන් ධර්මයට අනුව ලැබෙන්නේ පංච ඉන්ද්‍රිය දිනුනාමයි ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට ගාහණයක් නෙවෙයි පංචස්කන්ධය. එහෙමනම් දැන් අපි බොරුවට එක එක ඇහැට පේන දේක අනිත්‍ය දැක්කා කියලා නිවන් දකින්න බෑ. සමදාන දකින්නේ අනිත්‍ය තමයි ඇහැට පේන්නේ. ඇහැට පේන එකේ අනිත්‍ය දැකලා තමයි ඔයගොල්ලෝ දැන් ගෙදරදී ගෙදර විත්තියේ හුණු පිච්චිලා කියලා දකින්නේ ඉස්සර හොඳට තිබිච්ච එකේ අනිත්‍ය. මොකද්ද මේ? සංසාරේ කෙලවර වෙනවද ණය වෙලා හරි විත්තිය ආයේ තීන්ත ගන්නවා. ඒක නම් කරන්නේ. නමුත් දැන් කියන්නේ ඒක දැකලා ගුවන් බහින්න පුළුවන්. එහෙම නම් බුදුහන්දාගේ ධර්මයේ නෑ. ඇකට පේන දේ අනිත්‍ය දැක්කට කනට ඇහෙන දේ අනිත්‍ය දැක්කට බෑ. නිවන් දකින්නකො. එහෙනම් මොන ඉන්ද්‍රියන් වලින් දකින්න දේද අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ? පංච ඉන්ද්‍රියන් වලට අහු වෙන දේ. ඒ කියන්නේ සද්ධායින් ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ටික ලබා ගන්න ශ්‍රාවකයා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, හා ප්‍රඥා ශික්ෂාව දිනු වෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට මේ ඉන්ද්‍රිය පහ ලැබෙන්නේ ඒකායන ක්‍රමයේ සතිපට්ඨානෙ වැඩි. එහෙනම් තිලක්ෂණය ලැබෙන්නේ බුද්ධංග ධර්ම වැඩෙනකොට. තිලක්ෂණය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ පින්වතුන් හිතන්න කල්පනා කරන්න තමන්ට කවුරු හරි කියනවා වටිනා භාණ්ඩයක් තියෙනවා ඒක හොයාගන්න. එතකොට ඒ හොයන්න යන කෙනා දන්නේ නැහැ මේ භාණ්ඩය මොකක්ද කියලා. ඉස්සෙල්ලා දැකලත් නැහැ හඳුනගන්න නැහැ. හැබැයි අර කියන කෙනා කියනවා මේ හොයාගත යුතු භාණ්ඩය මෙන්න මේ වගේ. ඒ භාණ්ඩය ගෝලාකාරයි. මේ ඥාන්නේ මොකද්ද කියලා භාණ්ඩය ගෝලාකාරයි. ඒ භාණ්ඩය ඒ වගේම රතු පාටයි. මේ ඔය දෙකෙන් ඒ ලක්ෂණ දෙකෙන් අපි හිතාගන්න මොකද්ද? නාරතී සුභාන්නේ එහෙනම් රවුම් මෝලයක් වගේ රතුපාට දෙයක්. ඊට පස්සේ කියනවා මේ හොයාගන්න ඕනේ භාණ්ඩය ගෝලාකාර වගේම රතු පාට වගේම අතට ගන්න පුළුවන් අතට ගත්ත බරක්. සහල්ලුනේ. අල්ලට ගත්ත බරක්. එහෙනම් දැන් අපි දන්නේ නැති අපි හොයනවා මේක. මොකද්ද හොයන්නේ දැන් අපි අපි ළඟ තියෙන හොයන්න ඕන දත්ත ටික මොනවද? මනෝම් මොනවද? සතු පාට, රවුම්, ගෝලාකාර වෙච්චි, අල්ලලා බැලුව බර වෙච්චි. අතර ගත්තොත් අල්ලට ගත්තොත් බරයි. දැන් එහෙමනම් අපිට දන්නවා දැන් රවුම් වෙලා සතු පාට වෙලා ඉරක් කියලා බලක් වෙලා. ඒක නෙමෙයි මේ වස්තුව කියලා අහක් කරේ. ඒ අතර ගන්න බෑ. දැන් හුමුහුමු ගිහිල්ලා අපිට ඒ වගේ භාණ්ඩයක් අතට ගන්න පුළුවන් ඔය කියන භාණ්ඩයක් හම්බෙනවා. අතට ගන්නවා. ඒක එතකොට අත උඩ තියෙන, අල්ල උඩ තියෙන රවුම් රතු පාට මාන්නේ. බරක් දැනෙනවා. අතේ තියෙනකොට. දැන් ඔබ කොච්චර හරි බලනවා. බලනකොට හැම වෙලෙම ඔබ දෙන්නේ කොහොමද? අර ගුණ තුනේම නේද? පව් සතු පාටයි බරයි. ඔබ වෙනස් වෙනවා. නෑ බුදුහාමුදුරුවෝ පංචස්කන්ධයත් එහෙම එකක්. ඔයගොල්ලන්ට ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔන්නේ පංචස්කන්ධය තමන්ගේ දකින්ද එතන හැමදාම තියෙන්නේ ලක්ෂණ තුනයි. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. පංචස්කන්ධයේ දැක්කොත් එතන තියෙන නිවනයි. තේරුණානේ? දැන් එහෙනම් අපිට නිවන් දකින්න බැරි වුණා නම් අඩුව මොකද්ද? ඈ? ශ්‍රාවකයා අන්නේ තෙන්ට යන්නේ. මොකක්ද අඩුව? තමන්ගේ පංචස්කන්ධය දැකගන්නේ. පංචස් තමන්ගේ පංචස්කන්ධය දැක්කනම් එතන තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. මුල්ම වතාවට ශ්‍රාවකයා තමන්ගේ පංචස්කන්ධය දකින්නේ කොහේද කියලා ධර්මයේ කියනවා. ගෙදරින් නැති දැකලා බෑ. ඇහෙන් දකින්න බෑ මේ. කනෙන් දකින්න බෑ. මනසෙන් දකින්නත් බෑ. මේක දකින්න නම් අර පංච ඉන්ද්‍රිය දිනු වෙලා පංච බල ඇවිල්ලා සත්ක බොජ්ජංග සම වෙනවා. එහෙනම් බොජ්ජංග හත සම්ම සම වෙලා සම්මා දිට්ඨිය ලැබෙනකොට දකින්නේ දකින ක්‍රියාකාරීත්වය. යමක් ඡේද ක්‍රියාකාරී දෙයක් ඒක පංචස්කන්ධය. තේරුණානේ? ඒක තමයි පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයේ ස්වરૂපය මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙනම් අපිට වැරදෙන්නේ කොහොමද? වැරදුනේ සතිපට්ඨාන භාවනාව උපස්සනා භාවනාව කියලා පංචස්කන්ධයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීමේ ඉන්නේ මොකද්ද? මානසින් පංචස්කන්ධයක් හැදීම පමණයි. එහෙනම් මෙනෙහි කිරීමෙන් නෙවෙයි මේක වෙන්නේ. ඔය ධර්ම ගාන්තෝලයි හැමතැනම තියෙනවා සිහි නුවණින් දකින්නේ කියලා. ඒ උදාහරණ ධර්මයේ එහෙමයි තියෙන්නේ. පංචස්කන්ධයේ සිහි නුවණින් දකින්න. සිහිනුවණින් දකින්නවා කියන්නේ සම්මා සතියෙන් දකින්න. සම්මා සතියෙන් දකින්නවා කියන්නේ සතර අටිපට්ඨානෙ දිනු කරලා දකින්න. සතිපට්ඨානෙ අවශ්‍යමයි නේද? එනිහින්ද බුදුහාමුදුරන්ගේ දේශනා ධාතාවක් මුලින් කිව්වම සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතමින් නිබ්බති දුක්ඛේ සමබ්බෝ විසුද්ධිය. මොනවහන්සේගේ එක උපදේශයක්. සබ්බේ සංඛාරා සියලු සංස්කාරය අනිත්‍ය බව යදා පඤ්ඤාය පස්සති ඒ ජීවු කරපු ප්‍රඥාවෙන් බලන්න විදර්ශනා ප්‍රඥාවෙන් බලන්න. ඒ කියන්නේ බොජ්ජංග වැඩෙන්න ඕනේ මේක මෙහෙම බලන්න. මේ සංස්කාර හැදෙන්නේ පංචස්කන්ධය හරහා. සංස්කාර හැදෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති අනිත්‍ය ස්වභාවය විපස්සනා ප්‍රඥාවෙන් බලන්න. අතනින් බිද්දතිය දුක්ඛේ. එය තමයි දුක නැති තැන. ඒස මග්ගෝ විසුද්ධියා එතන තමයි සංසාරයේ නිවන තේරුණාද මේ කියන්නේ ආය සම්මා දිට්ඨිය ලැබෙන තැන මේක කියලයි බොජ්ජංග හත සම වෙන තැන මේක කියලයි ඒ වගේම උපාදාන නැති තැන මේක කියලයි ඒ වගේම හේතුඵල ධර්ම පවතින තැන මේ කියලයි ඒ වගේම ධාතු තියෙන තැන මේ කියලයි එහෙනම් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් දකින මොහොතේ ධිට්ඨිය තුල තියෙන සම්මා ධිට්ඨියයි දහමක් විදිහට තියෙන හේතුඵල ධර්මයි ද්‍රව්‍යාත්මක දෙයක් විදිහට තියෙන්නේ ධාතු ටිකයි ධාතු හයයි ඒ වගේම ක්‍රියාකාරීත්වයක් විදිහට තියෙන්නේ අදාළ පුජ්‍යල භාවයේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍ක්ෂණය ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාරය. එහෙනම් මේ දක්වා අපි මේ බොජ්ජංග ධර්ම සම්බන්ධවයි පැහැදිලි කරගෙන ගියේ බොජ්ජංග ධර්ම වල තියෙන ගුණාංග බොජ්ජංග හත සම වෙන තැන එතකොට පැහැදිලිව කියා දුන්නා සම්මාදිට්ඨිය ලැබෙන්නේ කොහොමද ලැබෙන ආකාරය කොහොමද ඒ වගේම හේතුඵල ධර්ම ධාතු පංචස්කන්ධේ ත්‍රිලක්ෂණේ එතකොට මේ බුද්ධංග සම්බන්ධව දේශනා මෙතනින් අපි අවසන් කරනවා. ඊට පසු දේශනාවල බුද්ධංග සම වෙන වෙලාවේදී ලැබෙන සම්මා දිට්ඨිය තුල අන්තර්ගත චතුරාර්ය සත්‍ය වෙන වෙනම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසට මේ ධර්ම දේශනාව අවසන් කරනවා මේ ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරා වූ සෑම දිනාටම මේ ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයත් වූ මේ වගේ පින්කම් සිදු කර ගැනීමට අතීත දෙනා වූ සියලු දෙනාටම අපි සෑම දිනාටම මෙලොව වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ සිද්ධ කර ගන්නා වූ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං සාසංස බොජ්ජංගහා ප්‍රයක්ෂණ අතර සම්බන්ධතාවය ධර්මානුකූලව පැහැදිලි කර දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු මෙවන් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දැන ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා එමෙන් උන්වහන්සේ මෙලොවට දායාද කළ මෑණියන් වහන්සේට හැදුවඩු පියතුමාටත් මේ පින ඒකාකාරවම පිටේවා. අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ කොරණ පොකුණු විට මෙය ලංකාරාම ආදිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. ඔබට මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන්. ඔබ සැමට සමා සම්බුදු සරණයි.